මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරී මුදලි නායක සෝමරත්න ඒ බුරාම්පියේ ඔය එන්නේ පොට කණ්ඩ දෙන්න බිසෝ ඊඹව නාවන නාමෙල්ලු. ඒ හින්දා බුරාන්තකාරී නෑ. ආ එන්ට එන්ට ළමයිනේ ඇතුළට. මම මේ ගස්සේ වැඩ ඉඳගෙන පොත බලන්නවා. වෙදසියට තාම ආරංචි නැතු ඇති නේද නාමේ? ආරංචි කියන ඒවා බොහොම වේගෙන් කටින් කට පිට වෙනවා බිසෝ. හැබැයි සුලි සුලඟක් වගේ වහාම පැතිරලා යන්නේ නරකාරංචි විතරයි. මං හිතන්නේ මේ ඇයි අනේ ඒක නරකාරංචියක් නේද? ආ කාටද ඒක නරක? ඕන්න ඉතින් තොත්ත බබාවෙන්ට හදන මේ මොකද්ද ඔය දෙන්නගේ තර්කය හැබැයිද? නෑ මේ නාමල් කියනවා නරකාරංචි විතරලු වහාම පැතිරෙන්නේ. හොඳ ආරංචි නෙමෙයි. ඒ දෙකම එක වගේ කියලායි මම නම් හිතන්නේ. ඒ වුණත් මොකද්ද ඔය කියන ලොකු ආරංචිය? ඔයා කියන්නේ ඒක. නෑ නෑ. ඔයාම කියන්න බිසෝ. උන් ඉතින් පටන් ගන්න. කියන්න සීයට ඒ ආරංචිය නාමේ නෑ මම නිවිනේ ආරංචිය ගැන සීයට කියන්න පටන් ගත්තේ. ඔයානේ. ඒ වුණාට කොහොමද මං ඒක කියන්නේ? ඒ ආරංචිය කියන්න දන්නේ නැත්තම් ඇයි ඒක ගැන කියන්න පටන් ගත්තේ? ඈ <laughs> පීනන්ට බැරි නම් ඇයි ගඟට පැන්නේ? මේ ඔය දෙන්නගේ කතා ඉවර නැත්තම් මං යනවා අර මේ මේ කුඹු ගහ ගාව දිය පිහිල්ලට නාලයින්ට හොඳද? අන්න බලන්න. ඔයා කරපු වැඩේ ඉඳ සීයා බලා ඉඳලා ඉඳලා ඇති වෙලා යන්න ආදනවා. <laughs> මන් නෙවෙයි ඔය කතාව කියන්න පටන් ගත්තේ. බිසෝ කෙනෙක් යමක් කියන්න කරන්න ගත්තාම ඒක කියලා හරි කරලා හරි ඒ එක්කෙනාම ඒක ඉවර කරන්න ඕනේ. තේරුණාද? ගහට නගින්නාමනේ ගෙඩි කඩලා බිමට බහින්න ඕනේ. මේ මේ ආන් අපි සේරට මද දවල් භෝජනේ හදලා අර සුමනාවතී කියන සේවිකාව අතේ වෙලා තියෙනවා බිසෝගේ මෑණියන් දැන්. මම නාගෙන එන්නකොට ඔය වාද විවාද ඉවර නම් අපි කාටත් පුළුවන් මේ දවල් බත කන ගමම්ම මේ ඔය බිසෝ මට තියන්න ගිය ආරංචිය ගැනත් කතා කරන්නට ඈ හරිද <laughs> ඕන් එහෙනම් මං යනවා මේ මේ කුඹු ගහ ළඟ පිහිල්ලට මේ මේ මේ ගේට්ටුව වහගන්න නාමේ මේ නාමේ අපිත් යමවර වංගු ළඟට කතා කර කර ඔයා හරි නරක වැඩක් නේද කෙරුවේ හැමතිස්සෙම මාව අමාරු වැටෙන ඔයා නිසා ආහ් මොකද්ද මං කරපු නරක වැරද්ද ඇයි ඔයා ඒ ආරංචිය වෙදසියට නොකියටි? ඒක වැරදි නේද? ඉතින් ඔයා නේද ඒ ආරංචිය කියන්ට ගියේ. ඒක කියලා ඉවර කරන එකත් බිසෝගේ වැඩක්. තේරුණාද? මං ඒකට කටදාන්ට යන්නේක හරියට අර බල්ලගේ වැඩේ බූරුව කරන්ට ගියා වගේ වෙනවා. එහෙමනේ? ආ ඒ කියන්නේ මං බල්ලෙකුගේ වැඩක්ද කරන්ට ගියේ? ඈ? නෑ නෑ බිසෝ. ඒක අපේ කියමනක් විතරයි. ඔයා ඒ වගේ බලු වැඩ කරන කෙනෙක් නෙවෙයිනේ. මං අදහස් කිරුවේ ඔයා කියන්ට පටන් ගත්ත ආරංචිය මැදට පැනලා. මං ඒක කියන එක හරියට අර මේ හරි හරි හරි. මං දන්නවා ඒ කතාව. ඒ වුණත් මං අද ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට එනකොට මුරකාරයා කියාපු කතාවෙන් මම මේ වෙනකල්ම හිටියේ වෙනම ලෝකෙක. ගේට්ටුවෙන් එළියට මං එනකොටම ඔයා දැක්කම මගේ හිතට දැනෙච්ච සන්තෝෂය කියලා නිම කරන්න බැරුණා නාමේ. ඒත් මං ඒ සේරම තද කරගෙන ගියේ අපේ ලොකුම නෑයට වෙදසියට ආරංචිය කියන්ටයි. එතනදී ඔයා පස්සට බැන්න මාව ඉස්සරහට දැම්මා. මගේ හිතේ තිබ්බ සන්තෝෂ වැඩි හින්දා ඒක මට කියා ගන්න බැරි වුණා. බිසෝ කරුණාකරලා වැඳීම නවත්ත ගන්න. මේක වැරදි හැඟීමක් බිසෝ. මට දැනුයි තේරෙන්නේ ඒ ඉස්කෝලේ ගේට්ටුවේ අලුත් මුරකාරයා කියාපු දේවල් අහලා. ඒ දිගාමඬුල්ලේ මනමාලය ඔයාව කසාද බඳින කල්පනාව සම්පූර්ණයෙන් අත්හැරලා ගියා කියන විස්තරේ. එහෙනම් ඇයි මේ මිනිස්සු අපච්චිගේ ඉඩම්වල පින්තූර ගත්තේ? ආයෙත් ඇවිත් මාව ඕනේ කියලා මයි මෝඩ අපච්චිව රවට්ටලා හිටන් ඕ ඕ ඕ ඒ ඇති. ඔයාගේ අපච්චිට සල්ලි ඉඩකඩම් ලොකු පැලැන්තියක මුලාදෑනිකමක් තිබුණාට මොකද සමහර විට දුරදිග හොයන්නේ බලන්නේ නැතුව කරපු වැරදි අනන්තයි. හැබැයි ඉතින් මං ආවට පස්සේ ඒ සේරම මං නැවතුවා. ඒ සේරම අම්මයි මමයි විතරයි දන්නේ. අප්පච්චිට ඔයා කරපු සේවේ වහලා දාලා ඔයා නරක මිනිහෙක් හැටියට හංවඩු ගහලා ඔයාව නැති කරන්න උගුල් නැද්දේ? මතක නැද්ද ඒ හතුරව? අන්න ඒ හතුරට පාඩමක් උගන්වන්න නැතුව බැරි හින්දායි මං එදා මිනිහට මූණ දෙන්න පැන්නේ. ඒත් ඒක ඔයාගේ අම්මා නැවතුවා. මං උන්දට ගරු කරනවා. නමුත් ඔයාගේ අම්මට බෑ ඔයාගේ අප්පච්චිට කියලා අපි දෙන්නට පාඩුවේ සම්බන්ධ වෙලා ඉන්න උදව් කරන්න. ඈ? ඒකත් මං දන්නවා. මගේ අප්පච්චි තාමත් ජීවත් වෙන්නේ පරණ යල් පැනපු කිසිම තේරුමක් නැතිව ඔළුවේ තියාගෙන. ඉතින් ඒවා එහෙමනම් ඇයි අපි තාමත් මේ නොලැබෙන අවසරය ගන්න වෑයම් කරන්නේ ඈ? ඔයාම නේද මට ඒ දවස්වල ඉගැන්වුවේ. Tamanට උමනා දෙයක් ලබා ගන්නට නම් මොන බාධක අවහිර උගුල් අටවල තිබුණ ඉවසගෙන අභිප්‍රාය ජය ගන්නතුරු ඉවසගෙන බය නැතුව ඉදිරියටම යන්න කියලා. <laughs> හැබැයිතම මං එහෙම කීවනම් ඒක ලොකු වැරදීමක් බිසෝ. අභිප්‍රාය. ඔන්න ඔන්න ගැලවෙන්න හදනවා. නෑ බිසෝ. මං විහිළුවටයි කිව්වේ. ඔව්. මං ඒක පිළිගන්නවා. <laughs> අන්න ඒක හොඳයි. මං වාට සමාව දෙනවා. හ්ම් හොඳමයි බිසෝන් වහන්සේ. <laughs> හොඳයි පීලි පනිනවා. බිසෝ කීවම ඇති නාමෙල් අයියේ. <laughs> ඊ අර ඔයාට පේනවද අර පහළ වංගුවෙන් මේ පැත්තට එන වාහනයක්. අර අර ඒක අලුත්ම කාර් එකක් වගේ. හැබැයි ඒකේ ඉන්නේ කවුද කියලා නම් මට කියන්න බෑ. බලන්න බලන්න. ඊ වාහනේ තනින් තන නතර කරලා ඩ්‍රයිවර් වටපිටාව සෝද්ද කරනවා වගේ පේන්නේ අර. අන්න. ඒ මේ පැත්තට හැරෙව්ව කාර් එක. මං අර ගලුඩින්න කියලා බලන්න. මේ ඒ එන්නේ දිගමඩුල්ලේ මිනිස්සයා නා මං උන්දට හොඳ සුද්ධ සිංහලෙන් දෙකක් කියනවා. මේ හොරගල් ඇවිදින්නේ නැතුව අර අනාථ කරලා ඉන්න ගෑනු ළමයාම හොයාගෙන යන්න කියලා. මේ ඇහුණද බිසෝ? ආ ඒ ඔයා හොයාගෙන ඉන්න මනමාලයා නෙවෙයි. <laughs> මේ ඒ අපි දෙන්නගෙම පරම මිත්‍රයා පරම හතුර පරම හතුර මුදියා මන් දුවනවා ගෙදරට ඒත් මං කොහොමද ඔයාව මගේ අරලා දුවන්නේ? මේ මුදියා අර වත්තේ වැඩ කරන මිනිසුන්ගෙන් මොනවද අහලා පොතක ලියා ගන්නවා. අර අර පේනවද? මොනවද අනේ ලියන්නේ? ආ? ඔයාට නම් පිස්සු දෙන්නේ. මං කොහමද අර ඈත කාර් එකට හේතු වෙලා ඉඳගෙන ඒ මිනිහා ලියන්නේ මොනවද කියලා දැනගන්නේ. මට පේන්නේ පොතක් දිගාරගෙන අර වැඩ කරන කම්කරුවන්ගෙන් මොනවාරි ප්‍රශ්න කරනවා වගේ. ඔව්. ඒ මිනිහය දැක්කද මේ ඔයා ওই ගල උඩ වැතිරලා ඉන්න එක? ඔය ඒක තවත් මෝඩ ප්‍රශ්නයක්. මම මේ ගලට ඇලිලා තලගියෙක් වගේ හැංගිලා නේද ඉන්නේ. ඉතින් කොහොමද මාව පේන්නේ? එහෙමනම් සුරුස් ගාලා බෑගෙන එන්න. බහින් ඉක්මනට. ඇයි සුරුස් ගාලා බෑගෙන එන්න කියන්නේ කාට බයද? මුදියන් එහාට එන්න කලින් අපිට මේ වත්ති මායමින් එහාට පැනලා වෙදසියගේ වත්තට යන්න පුළුවන් එතකොට එන්න. <laughs> බය ගුල්ලි. මං එදත් කීවා මට බෑ හැමදාම මේ වගේ හැංගිලෙන්ට කියලා. මාත් මිනිස්සෙක්. මං පිරිමියෙක්. ඒක මං දන්නවා. ඒත් ඒත් ඇයි මං දන්නේ. ඇයි මේ ඒත් කියලා නැවැත්තුවේ? මොනවද ඒත් වචනේ ඉතුරු හරිය කියන්නකෝ. ඒත් ඔයාට පුළුවන් දර දාමරික කලු කඩකාර කංසවුරන ඒව වවල ඒව තොග ගණන් විකුණන වෙලෙන්ද එක්ක හැප්පෙන්න. බෑ නේද? ඇයි බැරි? මට පුළුවන් හැප්පෙන්න බිසු. අපොයෝ. ඊට පස්සේ නාමල් කියලා කෙනෙක් නෑ මේ පැලැස්සේ. අනේ මේ චාන්නික මහාක දාලා බහින්ට අනේ බිමට කරුණම් කරලා බහින්ට. ඇහුණද මං කියප එක? බහින්ටකෝ. මේ මේ කරුණා කරලා කියන්නේ? ඔව් කරුණා කරලා. පූනේ පිටියල්ලා වගේ ඉන්නතු දැන් බහින්ට අනේ බිමට. කරුණාකර බහින්ට ඔය ගල් පොත්තේ ඉක්මන් කරන්නට. ඒ කරුණා කරලා කියන වචනේ මගේ හදවතට ලොකුම සහනයක් දනවනවා බිසෝ. ඒ හින්දා මම මේ ගල් පොත්තෙන් සුරුස් ගාලා රූටා බහින්න. නැත්තම් ලිස්සලා බහින්න. අන්නර කාර් එක මේ පැත්තට එනවා. මණ්ඩ ඉංගනවා මේ කානුවට. ඔයත් දාලා එන්න විගහට. මේ බුදියා ගියාන් අර පහළ වංගුවෙන් එහාට. ඔයාට පේනවද යනව නේද? ඔව් ඔව් මට පේනවා. මේ ඒ කියන්නේ අදත් මුදියා මගෙන් බේරිලා ගියා නේද? අපොයි මේ මහා ලොකු චණ්ඩියාගෙන් බේරිලා එමිණියා ගියා. <laughs> අනේ මේ මං දන්න ඔයාගේ තරම. කුරා කූඹියටවත් රිද්දන්නේ නැති නාමල් කියන මිනිස්සයාට පුළුවන්ද අර දරුණු මිනිහා එක්ක සණ්ඩු වෙලා ගුටි බැට අරගන්න? බෑනේ. ඒ හින්දා වෙදසිය නාගෙන එන්ට කලින් අපි යමු අම්මා එවලා තියෙන දවල් බත් තෙල භුක්ති විඳින්න. හා හා හා. හොඳමයි බිසෝ මෙනිකේ. ඔයා ඉස්සර වෙන්නකෝ. ආනේ. ඇයි? අන්න වෙදසිය නාගෙන ඇවිත් අවුවත් අපි නො මිදුලේ ඉඳගෙන. ආ. දැන් ආයි අපි කොහෙද ගියේ කියලා. මේ ඔයා කියන්ට එපා මුදියවත්තේ වැඩ කරන මිනිසුන්ගෙන් මොන මොනවද අහලා ලියාගත්තයි කියලා හොඳද? මං කීවා තේරුමක් වැඩගම්මක් නැති මට නොපෙනෙන නෑහෙන දේවල් ගැන කියන්න එපා කියලා. මං අර ගලේ උඩට බඩගාගෙන ගිහින් මේ ඒ ඇති. ඔයා ඒ ගල් පොත්තට නැගලා බැලුවේ අර දිගමඩුලේ මිනිස්සයාගේ පරණ කාර් එක නවත්තලා අපේ ඉඩම්වල පින්තූර ඕ ඕ ඕ ඈතට යනවා වැඩි ඈතට යනවා වැඩි කියන කරන දෙයක් කෙටියෙනුත් මිහිරෙනුත් කියනවනම් හුඟක් හොඳයි ඒ ළමයිනේ ඔය ගේට්ටු කඩුල්ල ඇරලා තියෙන්නේ. ඇතුළට ආවට කාරේ නැහැ. <laughs> බොහොම ස්තුතියි. මේ අපි මේ කතාවනේ මේ අර බිසෝ ඔයාම නේද මට කිව්වේ ඒක කිසිම දෙයක් ගැන කතා කරන්න එපා කියලා. මොනවද ඔය කතා වුණයි කිව්වේ බිසෝ? ඈ ඔයාම කියන්න නාමේ. ඔය ඉතින් ඔයාම වැරද්ද කරලා ඒක වහගන්න මාව ඉස්සරහට දානෝනේ. ඈ ළමයිනේ කවුරුත් මොකෝ ධාරියාදුවක් එහෙම කරුවද ඔය දෙන්නට අන්ත දැන් කියන්න ලාමේ දැන් කියන්න ඔය ඒත් මාව කොක්කට අවු කරලා ඔයා කට පියා ගන්නවා නේ අනේ ආහා කමක් නෑ කමක් නෑ මොන මොන දේ සිද්ධ වුණත් ජීවිතය කියන සංකීර්ණ ආකූල ව්‍යාකූල පද්ධතිය පවත්වාගෙන කිටි කාලයක් වුණත් ගත කරන්න බෑ <laughs> අවහිරාතෝර බාධක සම්බාධක මාරක කියන බීසුණු දේවල් වලට මුණ පාන්නේ නැතුව ඒ සම්බාධක එක්ක සටන් කර කර ඉස්සරහට යන අපිට ඉඳ හිටලා දකින්න ලැබෙනවා පොඩි පහේ සතුටක් ආන්ගේ සතුට තෘප්තිය සදාතනික නොවේයි කියන හැඟීම ඒක తాවකාලික තෘප්තියක් වින්දනයක් කියලා හිතාගන්න ආ අන්න කවුද ඉන්නවා? අන්න අන්නේ මිනගේ කාර්කාව නාමෙල්. කොයි මිනිහේ කාර්යකද? ඔයාම හොයලා බලන්න මං යනවා ඇතුළට. ඔයකින් ඇයි මං මේ යන්නේ? කවුද ඒ හොංගහගෙන ආපු කාර්කාරය? ඈ? හ්ම්? ඒ කවුරුණත් සීයේ මං කැමති නෑ මේ මනුස්සයට මූණ දෙන්න. හ්ම් හ්ම්. එමනම් ඔය ළමයි දෙන්නම යනවා හොඳයි ගේ ඇතුළට. හ්ම්. වහගන්ට ගේ ඇතුළට යන්නේ එන්න දොර. විගාද කොහොමද අපේ වෙදනාලා හරි ඉන්නවද වෙදමාමා මේ මුදියන්සි මුදලාලි එහෙන හොරා එන්නේ හොඳකට නෙවේ. ආ <coughs> ඔව් මන් දැක්කා. කවුද කියන්ට මුදියෝ? ඒත් මට පුදුම හිතුණා අද ඇයි මේ ගේට්ටු අරලා තියෙන්නේ කියලා. ආ මේ කවුරුත් ඉන්නවද ගේ අතුල? ආ වටිනවද එහෙම අහන්න? මුදලාලි. මේ ඇයි එහෙම අහන්නේ? <laughs> එදමා මගෙන් මට යමක් දැනගන්න තියෙන හින්දා එහෙම ඇහුවේ මාමා. ආ රාසුන්නේ මොකද්ද කියලා කිව්වනම් හොඳයි නේද? වෙද මාමා කාට හරි අවසර දුන්නද අපේ ඉඩම් වලට රිංගලා පින්තූරු ෆොටෝ ගන්නට නෑ ඒ කියන්නේ ආරච්චිල කියන්ට ඇති ඒ ෆොටෝ ගත්ත මිනිහට ඔය මාමගේ ඉඩමයි මගේ ඉඩමයි සේරම ආරච්චිලගේ කියලා බෑන සතුටු කරන්න නිකන් කෙව්වට ඒ ආරච්චිලගේ නෙමෙයිනේ ඈ මගේ ඉඩමේ ඔප්පුවට බෑ කොයි මිනිහටවත් ඇඟිලි ගහන්න මුදියා. ඇයි මගේ ඉඩමේ අයිතිය? භුක්තිය? හේරම මගේ. මේ මුදියන්සේලා ආව් ආව් ආව් ආව් එහෙනම් ඇයි ඉතින් ඔය තරම් කලබොල්ල වෙන්නේ ඈ මේ ඉඩම් වලින් එන ආදායම මං කොහෙත්ම පෙන්නලා නෑ ටැස් කන්තෝරුවට හ්ම් මහා මතේවා පෙන්නන්ට නැතුව ඇති එහෙම තියෙද්දි කැමරාකාරයෙක් අපේ ඉඩම් වලට පැනලා පින්තූරු අරගෙන ගස්වැල් වල තියෙන පළදාව පෙන්නලා පෙස්ටමක් ගැහුවා. මොකද වෙන්නේ? තේරුණාද මං කියන එක? හොඳයි. කවුද ඒ පින්තූර ගත්ත මිනිහා? මගේ කඩේට ආපු පැංගිරා මට කීවා ආන්න මුදලාලිගේ ඉඩමේ පින්තූරු ගන්නවා කියලා. මම්මගේ ගනුදෙනු සේරම කඩි මුඩිය ඉවර කරලා වත්තට යනකොට ඌ යන්ට ගිහි. හ්ම්. හැබැයි මේ පින්තූරු ගත්තු මිනිහාගේ විස්තරය හැටියට නම් මං හිතන්නේ අර දෙගාවඳුල්ලේ ඉඳලා මෙහාට එන මනමාලයා කියලා. ඒක එහෙමනම් කමක් නෑ. ඈ? ඇයි කමක් නැත්තේ? ආරච්චිලේ අලුත් මොනමාලයට කියලා ඇති මේ දන්සේරම අයිති ආරච්චිලටයි කියලා මං අහන්නේ ඇයි එහෙම අනුන්ගේ ඉඩම් තමන්ගේ කියලා පෙන්වන්නේ කියලා ඒ ආදයට තමුන්ගේ ලොකුකම පෙන්වන්නට විසා වෙන මොකටද මාමා ආරච්චිලට ඕන කරන්නේ ලොකුකම ආදී ආදී ආදී මොකද ඉතින් ඒ ලොකු කම පෙන්නලා ආරචිල බලාපොරොත්තු වෙන්නේ ඈ තොත්ත බබා වෙන්න එපා මාමා හ්ම් එහෙම ලොකුකම පෙන්නුවාම ඒ හාදයා බිසෝව බැඳගනි ඒක මොන නාටකම නැතුව අතර හිනාවෙන් එක හිනාවක් මේක මට මතක් වෙනවා කාලිකට ඉස්සර මිනිහෙක් ආකාශවත් දහස්වත්ද කියලා මේ මේ පොළොවෙන් ඉහළ තියෙන හිස් කුහරේ පෙන්නලා කවුදෝ මෝඩ සල්ලිකාරයෙකුට ඉඩමක් විකුණාපු හැටි. නෑ නෑ නෑ. මේක එහෙම ආකාශ ඉඩමක් නෙවෙයි මේක එක්කෝ අර දිගා මඬුල්ලේ හාගයා රවටලා අපේ ඉඩමුත් ආරච්චිලගේ කියලා පෙන්නපු හින්දා ඒ හාදයා අපේ ඉඩම් වල පින්තූරුත් අරගෙන මිනිහාගේ මහ උන්ට පෙන්නන්ට කරපු මගඩියා. හ්ම් එහෙම නැත්තම් මේ බිසෝව බැඳගන්න බෑයි කියලා තේරුම් අරගෙන ආරච්චිලයේ මනමාලයට දීපු පොරොන්දුව කඩ කෙරුවයි කියලා නඩුවක් දාන්න එම් බොලේ හැබෑට ඒ කටයුත්ත කරන එකක් නෙවෙයි කියලා දැනගෙන ඇයි ඇයි ඒ කටයුත්ත නැත්තම් මේ මේ පරස්තාව කරන එකක් නෙවෙයි කියලා ඒ ඉලන්දාරියා දැනගත්තේ කොහොමද <laughs> මගේ පුතා සිරිමල් බිසෝව බඳින්ට ඉන්න වගේ දැනගන්ට ඇති ඇයි මේ පලස්සට ආව ගියාම මේකින්න මිනිසු කියන්ට ඇතිනේ බිසෝ කසාද බඳින්ට තව කවුරුත් ඉන්නවද කියලා ඒ කියන්නේ ඔයගේ සිරිමල් පුතා ඇරෙන්න මේ මේ වෙන කවුරුවත්ම බිසෝගේ අත ගන්න නෑ කියන එකද කිසිම කෙනෙක් නෑ මාමා අන්න ඒ හින්දා ඒ දිගමනුල්ලේ හාදයා අපේ පොරොන්දු කඩ කෙරුවා කියන තරහ පිරිමහා ගන්නට ඉඩම්වල පින්තූරු අරගෙන ලොකු පෙච්චමක් ගහන්න යනවා මං හිතන්නේ නැත්තම් නෑ නෑ නෑ නෑ නෑ අලාභ ඉල්ලන්ට හදනවද ආරච්චිල පොරොන්දුව කඩ කෙරුවයි කියලා එතකොට මුලේ හැබෑට එහෙම පුළුවන්ද ඇයි බෑද ඒ ගත්තු පින්තූර වලින් අපේ ඉඩමුත් ආරච්චිලගේ කියලා පෙන්නපු එකත් රැවටීමක් හොඳද ඒකම බිසෝව පෙළවහට දෙනවයි කියලා නොදීපු එකක් අනික මේ කීප දොහේ මනමාලයට මෙහාට එන්න කියලා බිසෝව මුණ ගැසුවේ නැති එකත් රැවටීමක්. ඒ හන්දා ඉතින් තව තවත් සාක්ෂි දාලා හිටන්. හොඳ පෙරක දෝරු මහත්තයෙකුට දුන්නොත් නේද? එක හතකට එක නම්බර එකේ දඬුවම ආරච්චිලට විතරක් නෙවෙයි ලොක්කිටත් එක්ක. ඇයි සිරිමල්ට බිසෝව බඳලා දෙන්න කැමති වුණේ? තාමත් පරමාද නෑ මාමා. හොඳ වැඩේ. වෙන්නන්ගිරි වල තන ගාලා බාර දෙයි බිසෝ. මේ මට ඇහුනේ නෑ මුදලාලි කියාපු දෙ. මේ බිසෝ කියනවා විතරයි මට ඇහුනේ. නෑ නෑ නෑ මං කිව්වේ ඒ මනමාලයා එහෙම නඩුවක් දාලා අපේ ආරච්චිලට කරදර කෙරුවොත් මෙයාලා අහිංසක කෙල්ල බිසෝට කවුද අත දෙන්නේ කියලායි. කවුරුවත් නෑ. බිසෝගේ අත ගන්න මිනිස්සයා ඒ හරිය නොකිය මං කට පියා ගන්න. ඇයි ඇයි ඇයි ඇයි නැවැත්තුවේ? නෑ නෑ. කවුද බිසෝගේ අත අරගෙන මේ කෝටි ගාණක් වටිනා ගොඩමඩ ඉදමුයි. හම්බු කරගෙන ඉන්න වස්තු කන්දරාවයි දෑවැද්දට ගන්න බිසෝගේ ස්වාමි පුරුෂයා. ඈ වෙන කිසිම කෙනෙක් සුදුසු නෑ. අර කොළඹ ඉන්න මගේ පුතා සිරිමල් ඇරෙන්ට. හොඳයි නෑ කියනවද? ඈ? ඈ මෙතන ඈ? ආ. අන්න අර එන්නේ මගේ පුතා. මේක සිරිමල්ගේ අලුත්ම කාර් එක මං හිතන්නේ. ඕන් ඔය කාඩ කෙලවාපු ඒ ලඳාරියා තමයි ආද දිගා මඩුල්ලෙන් ආපු ආදය. ඈ? හ්ම්. ඒ කියන්නේ මිනිහා ආයෙත් ආවා. <laughs> ඒ මිනිහා විතරක් නෙවෙයි ඒ කාර්යකේ මහින්නේ. හ්ම්. ආහ පේනවද? ආරාචිලේ බෑනන්ඩිත් එක්ක මෙහාට ඇවිදගෙන එන හැටි. <laughs> මාමයි බෑනයි වාගේ. කොයි දෙයයන්ට කියන්තද මේක? මං බෑන වෙන්ට දඟලන දිගා මඩුල්ලේ කෞරාලගේ පුතාවයි මාමයි දෙන්නගෙම හොම්බවල් දෙක එකට හප්පලයි පස්ස බලන්නේ. ආන් <laughs> ඒක නම් බැරි වෙයි මුදියෝ. ඈ මොකද ආන්ගේ දෙන්න ආයි සැරයක් ඒ කාර් එකටම නගිනවා අර. <laughs> අද මුවන් පැලසේ රඟපෑවෝ රත්නාලාල්නී ජයකොඩි, රෝහණ සිරිවර්ධන, කුලපනේ ගුණසේකර සමග කමල් දේශප්‍රිය. thank you නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමග ජයන්ත චන්ද්‍රලා. කලාශූරී මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.